කිතාතානකෝ බන්තේ සුතවා නිබ්බේධික පඤ්ඤෝ හෝති इति ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරගෙන Tamanගේ දැක්ම පුළුල් කර ගැනීම සඳහා අවධානය යොමු කොට සිටිනා වූ සද්ධාකාමී බෞද්ධ පින්නතුනේ ආරාධිත බවතුන් නිවන සඳහාම උපයෝගී වන සමින්වහන්සේ සුදුසු දේශනාවක් කියන නිදහස් මාතෘකාවට අපට තපයා තිබෙන්නේ. සවන් දෙන ඔබට මතකද මම මේ ළඟදි දවසක බහුසුත භාවයේ අර්ථය දැන ගැනීම ධර්මය දැන ගැනීම කියන කාරණාව පිළිබඳ බුදුන් වහන්සේගේ මෙමස ප්‍රශ්නකට දීප පිළිතුරක් සතරපත ගාතාවක අර්ථය සහ ධර්මය අර්ථය තේරුම් අරන් ධර්මයේ හැසිරෙන්න පුළුවන් නම් ඒක බෞද්ධත්වභාවයයි කියලා. ඒක සඳහා අපිට මතක නම් ආකාශයේ පදම් නැති කියන ගාථාව ඔස්සේ මේ බෞද්ධ භාවයේ විස්තර කළා වගේ. විසුණු වහන්සේ එතනින් නතර වෙන්නේ නැහැ. උන්වහන්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. අපේ යහපත සඳහා ඒ ප්‍රශ්නෙත් අපි සාකච්ඡා කරමු. දෙනි ධර්ම දේශනාවක් ඇතපේදී. එවිට මොකද්ද මේ අහලා තියෙන ප්‍රශ්නේ තේරුම්? සුතවා අතන බහුසුතවාගෙන මෙතන සුතවත් අල්පස්සුතනේ බහුසත්ත භාවයේ පත්වි වචනයක් තියෙනවා නිබ්බේධික පඤ්ඤෝති කියලා අනේකයි හොයන්න වෙනවා නිබ්බේධික කියන එකේ තේරුම සාමාන්‍යයෙන් ඉවත් වෙන බහැර කරන කියන අර්ථයක්. සතවත් භවෙන් යුක්ත වෙලා මේක තවත් ලස්සන වචනයක් ගත්ත හැකි අපිට මෙහෙම මිනිසා විසින් ස්වකීය ජීවිතේ කරන ප්‍රමාදී ක්‍රියාවලියක් තියෙනවා බුදුදහමට අනුව ගත්තල මේක නිතර නැවත නැවතත් සතර හදන්න සතර ඇවිදින්න හේතු වෙනවා මේකට කියනවා අවශේෂය නිරෝධ කිරීම කියලා. මෙන්න මේ අවශේෂ නිරෝධය නවත්තමින් නිර්වශේෂ නිරෝධය කරන්න පුළුවන් හැකියාවක් ඇති වෙන එක තමයි මේ නිබ්බේධික පඤ්ඤා කියලා කියන්නේ. ඒකට බලන්න. සසරේ දුක් උපදින්න හේතු අනාගතයට නොතැවීමෙන් තැබීම තමයි අවශේෂ නොතැවීම තමයි නිර්වශේෂ නිර්වශේෂ වශයෙන් බිඳලන්න පුළුවන් නුවණක් ඇති බව නිබ්බේධික පඤ්ඤා සුතවා නිබ්බේධික පඤ්ඤා කියලා කියනවා බුදුන් වහන්සේගෙන් අහන එහෙම කියනවා කොපමණකින්ද මේ සතවත් භාවය සහ මේ කෙලස් බැවි බිඳලැමීමේ හැකියාව කියන්නේ කියන එක තමයි ප්‍රශ්නය තථාගතයන් වහන්සේ මේකට දීවදාලා වූ පිළිතුර සමාජයේ ඕන තරම් තියෙන එකක් වචන වශයෙන් ගත් කල. අපත් බොහෝ විට පැහැදිලි කරපු දෙයක්. නමුත් මේ වෙනම වචනයක් වශයෙන් ගත්තාම පැයකට මේක එහෙම කෙටියෙන් පැහැදිලි කරන්නේ ගැඹුරටම පැහැදිලි කරනවා. අනේකයි වැදගත් වෙන්නේ. ප්‍රශංසා කරන තථාගතයන් වහන්සේ භික්ෂුවට දීපු පිළිතුරේ පවතිනවා ඉද බික්ඛු බික්ඛුනෝ ඉදම් දුක්ඛන්ති සුඛං හෝති පඤ්ඤාය තස අත්තං අතිවිජ්ජම් පස්සති උදන් ඉදන් දුක්ඛ සමුදයං සතං හෝති ඉදන් දුක්ඛ නිරෝධං සතං හෝති ඉදන් අයම් දුක්ඛ නිරෝධගාමි පටිපදාය සතං හෝති අත්තං අතිවිජ්ජම් පස්සති පඤ්ඤාචස්ස ඔන්න කාරණේ. ඔහුට නුවණින් මේ දුකයි මේ දුක ඇති කරන හේතුවයයි මේ නැති උතනයයි මේ මාර්ගයයි විනිවිද දකින්න නුවණින් විදර්ශනා ඥාණයෙන් අතිවිජ්ජම් පස්සති. අතින ඥාණයෙන් දකින්න පුළුවන් නම් ඒ තමයි මේ නිබ්බේධික පඤ්ඤා කියලා කියන්නේ. මේක නිකම්ම උත්තරයක් මේ දුකයි දනී හේතුව යද නැතුව තන දනී මාර්ගය දනී කියවට එහෙම උත්තරේ හමු වෙන්නේ නැහැ. ඒක අපි ගැඹුරට යන්න ඕන මේ දුක යනු ජීවිතේ පුරාම තියෙන එකක් හෝ ජීවිතේම නෙවෙයි. ඒ ඒ මොහොතේ දුකක් තියෙනවද ඔබට? ඒ දුක මොකද්ද? ඒක ඇති කලේ අවවද වැස්සද ලෝක ස්වභාවයක්ද නැත්නම් ඒකට වෙනත් බුදුරු අදාළ පරිදි හේතුවක් තියෙනවද? නැති වූ තැනටපත් වෙන්න මොකද කරන්නේ? මේකට අවුරුදු ගණන් පෙරම් පුරා ඉන්න දෙයක් නැහැ. මොහොතක් මොහොතක් පාසා දුක හේතුව නැති තන මාර්ගයේ දුක හේතුව නැති මාර්ගයේ අසුරු ගසන සැනකින් දකින්න ඕන. මන්දයත් තථාගතයන් වහන්සේ ලෝකේ දේශනා කරව දාලා නෑ ජීවිතේ දුකයි කියලා. එහෙනම් ජීවිතේ පුරාම දුක දකින්න වෙනවා. නෑ. උන්වහන්සේ වදාරන්නේ කෙටි කොටියෙන් කෙටි කොට සාරාංශ කරලා කියනවා නම් මේ පංච උපාදානස්කන්ධය තුල තියෙන දෙයයි දුක කියන්නේ. පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. පංච උපාදානස්කන්ධය කියන එක අසුරු කරන සැලකින් නැති ඇති නැති වෙන දෙයක්. පංච උපාදානස්කන්ධය කියන එක ඇහි කනේ නාසයේ දිවේ කයේ සහසිතේ හමු වෙන අමු වෙන බාහිර ලෝකයේ අරමුණු හමු වෙනට ඒවා නිසා ඇති වෙන දෙයක්. නැත්නම් මනෝදාර්ග කල්පනා නිසා ඇති වෙන දෙයක්. ඒකට දීලා තියෙන වර්ම අසුරු ගසන තැනකින් නැති වෙන්න නම් ඒ නැති වෙන කාලය තුළ තමයි මේ දුක තියෙන්නේ. පස්සේ නෑ ආයේ. ඒ නිසා කියන දුක, ලියන දුක, පාඩම් කරන දුක වෙනකොට ඒ මොහොතේ දකින දුක මොකක්ද? දැන් අපි ගන්නවා අප්පියේ සංපයෝගෝ දුක්ඛෝ. අප්‍රිය කරන දෙයක් මොන ගිහිලා තියෙනවා. ඒකේ දුක තියෙනවානේ. ප්‍රිය කරන දෙයක් අහිමි වෙනවා. එතකොට දුක එනවා. එතකොට ඒ ඒ මොහොතට වෙනස් වීම තුළ එන දෙයක් නේද මේ පෙන්වන්නේ. කවුරුවත් මේ ලෝකේ උපන්තැන් ඉඳලා මැරෙනකම්ම දුකසේ ඉඳලා තියෙනවද? නෑ සතුටුදායක අවස්ථා ඕන තරම් තිබිලා තියෙනවා. ඒ අතර දුක් අවස්ථා එනවා. මේ දුකින් මගහැරලා ඉන්න උත්සාහ කරන වෘද්ධක් තමයි සාමාන්‍ය සමාජයේ තියෙන්නේ. ඔහු මේ මිදෙන්ට හේතුව දැකලා හේතුව අයින් කිරීමෙන් මෙදෙන්ට අදාළ මාර්ගයක් පිළිබඳ අවබෝධයක් වුන්ට නැහැ. ඒ නිසා වුන් මේ දුක දුකක් බව දන්න බැවින් ඒ නොලෙම ඒට නොයලෙන්නට ඒක Taman වෙතට නොයෙන්නට ග්‍රාම්‍ය උපක්‍රම යොදනවා. අගහැර යාම. පලා යාම. ආදී කොට ඇති දේවල්. ඒ උපක්‍රම ලෝකයා හොයාගත් උපක්‍රම තුල මේ සිහිවි කල්වි මෙන් අමතක කර දැමීමත් එක දෙයක්. මා දුරු දෙයක් තිබෙනවා. ඒත් මේ සමාජයේ දුක අමතක කරගන්න දරු උත්සාහයක්. යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ සිතට තමන් කළ කී දේවල් පිළිබඳව පශ්චාත්තාපේ හිතට එනවා නැත්නම් කල්පනා එනවා කල්පනාත් එක්කලා එන බර යාට උහුලා ගන්න බෑ. මොහු මේක මකා ගන්න දාගත්ත උපක්‍රමය මොකද්ද? නිරන්තරයෙන් මොනවා හරි කිය කියා ඉන්නවා. කවි සින්දු වගේ කේන්ද්‍රි ගගා ඉන්නවා. එතකොට අවධානය කේන්ද්‍රි ගෑමට යොමු වෙනවා අර කේන්නේ නැහැ. දෝක බම පුංචි අත්දැකීමක් මට තියෙනවා වෙනත් විදිහකින් ඒකම කියන්නේ නැතුව මෙහෙම කියන්නම්. ඔය ඔබට යම් කිසි තද හිසර දෙයක් වගේ තියෙන වෙලාවට උණක් තියෙන වෙලාවට ඒ කේන්ද්‍රික ගායින්නේ ඇයි බලන්න. අර වේදනාව කෙරෙහි අවධානය කේන්ද්‍රික යාමට යොමු වෙනකොට අර කාමතක වෙනවා. එතකොට ඒක වේදනාව දැනෙන්නේ නැතුව යනවා. මේ බාහිර පැත්ත කතා වගේම ඔය සමාධි ලෞකික සමාධි කියන එකෙන් කරන්නේත් ඔන්නෝක චිත්තාභ්‍යන්තරයේ හේතු තිබියදී මග ඇරලා ඉන්න එක. රාත්කලමතාන යෝගයෙන් පෙන්වන්න හදන්නේ චතුස්සත්‍ය ආව දුක දැකලා හේතුව දැකලා නැති උතන දැකලා නෙවෙයිනේ. වෙනත් උපක්‍රමෙන් මග අරින එක. අවුරුද්දක් දෙකක් 10ක් 15ක් 100ක් කල්පයකුත් මග අරින්න පුළුවන්. ගැලවෙන්නේ නැහැ. ඒක ඒකට නිබ්බේධික පඤ්ඤා නෙවෙයි එතකොට. දැන් මම මේක පසුගිය කාලාවක් වානේදී ඔබට කියපු දෙයක්. නමුත් ඒක අපට ජීවිතය තුළ දකින්න නැතිව මොහොතක් තුළ මොහොතක් තුළ ඔබ අතින් සිදුවෙන්නා වූ ඔබ වැරදි ආකාරයෙන් තු ගැනීම නිසා ඔබ තුළ සිදුවෙන්නා වූ අවශේෂ නිරෝධය ඔබට සතිමත් වෙන්න පුළුවන් නම් නිබ්බේධික ප්‍රඥාව තුළ මෙන්න මේ අවශේෂ කරන්නේ නැතුව නිරෝධ කරන්න පුළුවන් හැකියාව ඇති වෙනකොට ඔබට නිබ්බේධික ප්‍රඥා ඇති වෙනවා. දැන් කුමක්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? කොහොමද තිබිලා ආපු දෙයක්ුත් නෙමෙයි. ද්‍රව්‍ය සංකාත දෙයක්ුත් නෙමෙයි. නමුත් පස්දරේ උදව්වෙන් ඒ ඒ ద్వාරයේ අටගත්තා වූ සිතක පවතින ආයුධයක්. ඒ තුල පවතින දේ තමයි මේ දුක කියලා කියන්නේ. ඒ මොහොතට ආපු මේ කාරණේ රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාධි දරාච මරණම්පිච ශෝකමේව පරිදේව දුක්ඛම්පිච දෝමනස්සා. මෙන්න මේ එකක් තියෙන්න පුළුවන්. ඔක්කොම තියෙනව නෙමෙයි. ඒකට තියෙන එක. කොහොමද අපි ලෝකයක් හඳුනාගන්නේ? පතරේ උදව්වෙන්. පතරේ දැන් ලෝකේ හඳුනාගන්න මොකද්ද අපි හිතේ හටගන්නේ? ඇසෙන් නම් රූපය, කනෙන් නම් ශබ්දේ, නාසයෙන් නම් ගන්ධේ, නැත්නම් පව නම් පිනනා හඳුනා ගන්නට මනෝ රූපයක්, රූප රූපයක්, ශබ්ද රූපයක් පහළ වෙනවා. ඒසනෙන් විඳීම වේදනාවෙන් සංඥාව හැඳිනීම සංකාරයෙන් බැඳීම විඥාණයෙන් මේ කාර්යය දැන ගැනීම කියන මේ සමූහයන් පහ හට ගන්නවා. නමුත් මෙය පංචස්කන්ධයේ දුක තියෙන්නේ නැහැ. අර දැවිලි තිබෙන්නේ මේ ගැටෙනකොට අතීතයෙන් හටගන්න එකේ. එතකොට අන්නේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහමද? යංකෝවික්ක අනුසේති. අන්නර ඔබ අරමුණු රසයට විඳින්න ගිහින් ඇලිලා ගැටිලා අවශේෂ නිරෝධ කරයිද? ඒක තමයි අවශේෂ නිරෝධය. මේ මේ මේ අනුසේති කියන්නේ. තේන කියන්නේ ඒයි. සංකත ධර්මයන් කියන්නේ ලෝභ දේශ මොහයන්. අන්න ඒන් ලෝභ දේශ මොහ හටගන්නේ තැබුවකින්. බාහිර ලෝකයෙන් නෙවෙයි. අන්න එතකොට ඒ පංච උපාදානස්කන්ධේ ඔබ දුකින් දැවෙන්න හේතුව බාහිර ලාභයක් අලාභයක් සිදුවීම නෙවෙයි. අනුස්සේති අර තැබු එකෙන් හටගන්නේ ඒක. තේන සංකම් ගච්ඡති. එතකොට ඒ දුකට හේතුව මොකද්ද? තණ්හා අනුසය. එවං පි තණ්හානුසේ අනුහතේ නිබ්බත්තති දුක්ඛං ඉදම් පුනප්පුණං. තණ්හා අනුසය ඇති විට නැවත නැවතත් මේ දුක හට ගන්නවා. තණ්හා කිරීමෙන් තණ්හා අනුසය ඉතර වෙනවා තණ්හා අනුසයෙන් දුක හට ගන්නවා දැන් එතන එතනම නේද මේක ඒ ඒ මොහොතේ උපදින එකේ නේද අර තේන සංකම් ගච්ඡති කියන පදයෙන් තේරුම් ගන්න තැබූ දේ නිසායි මේක හටගන්නේ තවන් නැත්නම් න අනුසේති එහෙනම් දුකක් හටගන්නේ නැහැ. දැන් මිනිසා පුරුදු කරගත්තේ තබන්න. දැන හෝ නොදැන මිනිසා බොන ආගමකට අයත් වේවා මේ කියන මේ තැබීම තමයි මිනිසා කරන මුලාව. තේන සංසංගයි. ඒ නිසා Taman විසින් කරන වරදක් නිසා මේ දුක හට ගන්නා බව තථාගතයන් වහන්සේ හැමෝටම තේරුම් කරලා දෙනවා. ඒකට ලෝකෙට වනින්න එපා කියලා. අනතුරුව ඔබ තබන් නැත්නම් මේක හටගන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒ නිසා මම හිතන්නේ දුක හේතුව නැති වූ තන මාර්ගයේ ජීවිතේ පුරාම බලන්න ඕන කියලා හරි සම්මාදිටි සම්මා සංකප්ප එකකට ගිහින් පඩිපැලක් ඔස්සේ යන්න ඕන ජීවිත කාලයම හරි කියලා මේ පෙන්වලා තිබුණු පවණින් මේක එහෙම පඩිපැලක පාරක් නෙමෙයි. ක්ෂණයක් තුල දුක හේතුව නැසතන මාර්ගය ප්‍රත්‍යක්ෂ වීමත් ආර්ය අෂ්ටාංගික මාර්ගය යමත් සිදු වෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් ඒක පරිවිලක් කියලා හදන එක පඩියක් කියලා තව එකකට තියෙනවා තව එකකට තියෙනවා කියලා හැම සතියක් විතර මාසයක් විතර කරන්න ඕන වැඩක් කියලා හිතන් ඉන්නේ. නැහැ. එතකොට කොයි මොහොතේද තථාගතයන් වහන්සේ වදාළ පරිදි මේ පංච පාදානස්තන්දේ හටගන්නේ? අවදි වූ තැන් පටන් නිින්දට යන මොහොත දක්වා ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකයට සමග සම්බන්ධතාව පැවැත්ීමේදී තමා චිත්තඅභ්‍යන්තරයේ යමක් තබා තිබෙනවා නම් අනුසේ වශයෙන් ඒ ඇස කන නාසය දිව කය උදව්වෙන් සිතට එනවා එතකොට ඒ එකේ දුකක් තිබෙනවා නම් ඒක පංච උපාදානස්කන්ධය රවිතට නම් දාන්න පුළුවන්. මෙසේ තමන් විසින් තබන ලද තණ්හා අනුසය හේතු කොටගෙන ලෝභ අනුසය, දේශ අනුසය, මෝහ අනුසය, රාග අනුසය, මෝහ අනුසය, දේශ අනුසය කතා කරන්න වචන. තණ්හා අනුසය කියන වචනය. අදාළ කරුණු පස්දොරින් ගැටීමේදී හෝ වනෝදාරෙන් ඒමේදී මේවා උදව් කරගෙන තමන් ලැබූ දේ එනවා. එතකොට මේකට උපමාව මොකද්ද? ගින්න කොහෙන්ද එන්නේ? දර දාලා තියෙන නිසා. දර වලින් හට ගන්න දෙන්නක් මේක දර ගින්න. ඒ ඔබට ගින්න කරදරයක් තමයි. නමුත් ඔබ ඒ දර දැම්මේ. ඒ නිසානේ ඇවිලෙන්නේ. නිවන නිවන්න ඕන නම් ගිනි දැල්ල නිවන්ට නෙවෙයි ඕන. ගින්න පාදක වෙන්නේ දර නිසා හටගන්නේ දර නැති දාට අඟුරු නැති දාට නැත්තම් ඇවිලෙන්න ගින්නක් නැතුව යනවා. අනේ ආකාරයෙන් එක පැහැදිලි කරනු ලබන්නේ තමා විසින් තබන ලද හේතු නිසා හට ගන්න දෙයක් උක. මේක ඔබට හටගන්න හැටි පිළිබඳව විමර්ශනයක් කරලා නැහැ. පමණක් නේ හටගත්තාම මේ වැරදි කියලා හෝ ඒට එකතු නොවි කියන පිළිබඳ සතියක් පුරුදු කරලත් නැහැ. පුරුදු කරලා තිබෙන්නේ ආවොත් ඒ ඕනෑ එකකට වහාම ක්‍රියාත්මක පරිදි එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වන්න. පැවැත්මට හේතුව සිදු වෙන බව පැවැත්මකින් දුක හට ගන්න බව දන්නේ නැව පැවැත්මෙම කොටස් කරුවෙක්. ඔබ අවශේෂ නිරෝධයේම කොටස් කරුවෙක්. එහෙනම් ඔබට පෘථග්ජන මට්ටක තුළ ඉබ්බේධික ප්‍රඥා නැහැ. දැන් තථාගතයන් වහන්සේ ඔබ තුළ මේක පැහැදිලි කරමින් මෙන්න මේකටයි අවශේෂ නිරෝධය කියන්නේ කියලා ඒ කියන්නේ දුකට හේතු තැබීම කියලා පෙන්නනවා. දැන් රාග, දේශ, මෝහ, ජරා, ව්‍යාධි, ශෝක පරිදේව දුක් මොහොස් වලින් ඒ ඒ මොහොතේ දැවීම නේද දුක? ඒ පුරුදුගත්ත පුද්ගලයාට එකපාරට මේ සියල්ල නැති වෙන්න බෑ. වීරියෙන් දුක්ඛං අච්චේති. වීරියෙන් ටික ටික ටික ටික ඒක උපරිමය බිඳුව දක්වා පහළට ගෙන යාම මාර්ගයක් වශයෙන් අනුගමනය කරන්න වෙනවා. පටිසෝතගාමිත්වය. 100 නම් 99ට 99 98ට ඔහොම ගිහින් තමයි අන්තිමට තියෙන 0 නේ. බිඳුව දක්වා. අන්නේ ඒ වැඩේ කරන්න පුළුවන් එක ඒ පිළිබඳ අවබෝධය තමයි නිබේධික ප්‍රඥා කියලා කියන්නේ. දැන් අපි මේකට මේ දුක හටගන්න හේතුව බලමු. ගිනි හටගන්න හේතුව මොකක්ද? දර දමන එක. යම් කිසි කෙනෙකුට ඇවිලෙනවා ඉන්ධන පදනම් කරගෙන මේකට තවදුරටත් යමෙක් දරසපයන්නේ නම් ඔහු ඇවිලෙන ගින්නට පිටු දාන්න ආසේ ගින්න පවතිනට අමුද්‍රව්‍ය සපයනවා. මේ ගින්නට දරදැවීම කියන වචනෙන් පෙන්වන මේ බාහිර ලෝකේ පෙන්වන උපමා ක්‍රියාකලාපය මේ Taman තුල සිදුවෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගන්න. ඔය කතා කරන්නේ බාහිර දරකොඩකට ගින්දර කොටකට දර දාලා තව තවත් අවුලනවා කියන එක නෙමෙයි. ඒ උපමාවෙන් පෙන්වන්න හදන දේ හොයාගන්න. එතකොට ඔබට පුළුවන් වුණොත් එහෙම දර දාන හැටි තේරුම් ගන්න දැන් ගින්න නිවන්න ඕන නම් වතුරක් කරන අයනෝට අලුතින් දර එකතු නොකරන්නේ නම් ඔබට ගින්නට ආගිය අතක් තැනක් නැතු හොයන්න යනවා මොකද තියෙන අඟුරු වලින් දැවිලා ගියාම වෙන අමුද්‍රව්‍ය නැතිවීම තුළින් ගින්නනේ වෙනවා මේ ක්‍රියාකලාපය රාග දේශ මොහ නැමැති ගින්න සිතින් නිවා ගැනීම සඳහා දරණ දැනීම තුළින් ගින්න නිවන්නාසේ දරවශේෂ නිරෝධයෙන් ගින්න නිවන්නේ කොහොමද කියන කාරණාව තේරුම් අරගෙන මොහොතින් මොහත කටයුතු කිරීමම මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම යාමයි. දැන් අපි ආරස්ථායක මාර්ගය ඉගෙන ගන්න පාඩම් කරන කාලේ එහෙම මේ ශනික ප්‍රතිපදාවක් කියලා කවදාවත් හිතුවේ නැහැ මේක පරිපෙලක්. එක එක එක එක යන්න ඕන කියලා. එහෙමයි අපි ඒවා පිළිබඳව අර තියෙන ආකාරයෙන් හිතන්නේ. දැන් මේ මේ මග ගන්න වෙලා තියෙන්නේ කුමක් නිසාද? කුම්මග්ග සේවනයේ තේදී සිටින නිසා. නොමග යාමක යෙදී සිටින නිසා. ඒ කියන්නේ ඔබ දුකට හේතු රැස් කරමින් ජීවත් වෙන නිසා. ඒ වටහා ගන්න උත්සාහ කරන්න. කොහොමද කරන්නේ කියලා. වචනයක් තියෙනවා මේකේ. නිශේෂයෙන්ම බිඳ ලබ ලන්නට නුවණැත්තෙක් නිර්වශේෂයෙන් මිදලන්න පුළුවන් නුවණක් තියෙන්න ඕන. නිබ්බේධික ප්‍රඥා සඳහා මිනිසුන් කරමින් ඉන්නේ ශේෂයෙන් අවසන් වෙන එක. ශේෂ කොට අවසන් වෙන එක. ඔබතුළු සිදු වෙනා වූ මේ ශේෂ කොට අවසන් වෙන එක තථාගතයන් වහන්සේ ප්‍රමාදය කියන පදයෙන් විවරණය කර තිබෙන බවත් ඔබ ප්‍රමාද විහරණයේ හිරකරුවෙක් බවත් ඔබට තේරුම් ගන්නට ලැබේවි. එතකොට ඔබේ ප්‍රතිපදාව අවශේෂ විනිරෝධ කරන එක තථාගතයන් වහන්සේගේ ප්‍රතිපදාව නිර්වශේෂ විනිරෝධය කරන එක. ඔබේ ප්‍රථමතා ප්‍රතිපදාව පමාදවාදී බුදුන් වහන්සේගේ ප්‍රතිපදාව අප්‍රමාදවාදී. ඔබේ ප්‍රතිපදාව අවශේෂ නිරෝධී බුදුන් වහන්සේගේ ප්‍රතිපදාව නිර්වශේෂ නිරෝධී. මේ දෙක මාරු කරගන්නේ කොහොමද? බැලුවාම අර නිබ්බේධික පඤ්ඤා කියන වචනට අදාළ ඒ ස්වභාවය Tamanට පැහැදිලි වුණොත් තමයි මේක සිදු වෙන්නේ. දැන් මේ කියන ක්‍රියාදාමයේ සිදු වෙන්නේ ලෝකයේද පොතේද ඉතිහාසයේද අනාගතයේද මතු ජීවිතයේද? සිදුවෙන සිද්ධිය පිළිබඳ පෙරදහම පවතින සූත්‍ර දේශනාවල සිදුවෙන්නේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ පහළ වෙන අරමුණ තුළ. අන්න ඒකයි ඒක නුවණින් දකින්න ඕන මෙහෙම වරද්දක් සිදු වෙනවා නේද කියලා. අපි ඒක මේ දහම් පෙළ ගන්න නැතුව ප්‍රකාශ කරනවා අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තියනවායි කියලා. ජීවිත තුනක් තුළ නෙමෙයි අවුරුදු තුනක් තුළ නෙමෙයි මේ මොහොත තුල ඇස තුල කන තුල නාසය තුල දිව තුල හට ගන්නා වූ අරමුණු තුල. එහෙමයි මේක සියුම් දහමක් වශයෙන් දකින්න ඔබ මෙතන දුකට හේතු තබමින් ඉන්නවා. ඒ නිසා ඔබ ඒ තබන හේතුව නිසා දුකටපත් වෙනවා. ඔබට හේතුව තියන්න නැත්නම් දුකටපත් වීමට තේරුම් තියන්න පුළුවන් වෙනව නේද? මේ හේතු තියෙනවා කියන්නේ මොකද්ද? අපි කියන පස්සේ ගන්න තියෙනවා කියලා. අවකාශ කරනවායි කියලා. අවශේෂ නිරෝධය කරනවායි කියලා. වචනෙන් කතා කළාට ඕක නතර වෙන්නේ නැහැ. ඒක බොහෝ කල බලවත් වීම තුළ භාවිතා කිරීම තුළ ස්වයංක්‍රීයව වගේ සිදු වෙන දෙයක්. නමුත් ස්වයංක්‍රීය වගේ සිදු වුණාට ඒක වෙන්නේ එතෙන්ට අදාළ කෙනා ආවොත්. කෙනා කියන්නේ කය නෙමෙයි. එතෙන්ට අදාළ විතර්කය આવොත් මෙන්න මෙය මේ සූත්‍රවල සියුම් දහස් නමක් වශයෙන් පෙන්වනු ලබනවා නිබ්බේධික ප්‍රඥාවට පෙර කොටස. අර අවශේෂ නිරෝධය ස්කන්ධ පහ හට ගන්නවා හටගෙන නැතෙනවා. ඒ හටගෙන නැසෙන කාලය තුලම අවශේෂ කොට හේතු ඉදිරි කොට සබා අවසන් වීම නම් වූ අනුවණකම කරනවා. ඒ නිසා මේ ටැබු එකෙන් ඔබට දුක් ගෙනත් දෙන බව ඔබ කවදාවත් සාමාන්‍ය කෙනෙක් වශයෙන් කල්පනා කරන්නේ නැහැ. ඒක පැහැදිලි කරනු ලබනවා ත්‍රිපිටකයේ පුරා පෙළ දහම් මගින්. පුරා පෙළ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ සිදුවන ක්‍රියාවක් වශයෙන් ඔබ කරමින් ඉන්න දේ මෙන්න මේ සිද්ධිය තේරුණාම මෙන්න වැරදුන තැන කියලා තේරෙනවා. නැත්තම් මේ ගින්න අවුලවලා මේකට දර දාන හැටි ඉතින් කවදාවත් ගින්න කොහොමද නිවෙන්නේ? ඒක අපි අර මේ සූත්‍රවල සඳහන් පෙළ දහමෙන් ගත්තාම ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ අදාළ කරුණු බාහිරෙන් හමු වීමේදී චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති සුඛං සෝමනස්සං කියන පදේ අන්නේ ඇහැට රූපයක් දැක්කම තමන්ගේ හිතේ ඇතුළේ තිබිච්ච සැප සතුට ඉපදුනා කියන අර්ථයෙන් සැප සතුට හෝ දුක හෝ කනකාටු හෝ ඊර්ෂ්‍යාව හෝ ආදී දේවල් චිත්තාභ්‍යන්තරයේ ශේෂයෙන් නිසා හටගත්තා. ගිනි අඟුරෙන් ගින්දර හටගත්තා. වගේ. අඟුරේ ගින්දරක් නැහැ. නමුත් යවුරට පුළුවන් ගින්දරක් හටගන්න. අර තණ්හා අනුසය නම් මොදේවෙන් තණ්හා නැත්තම් දුක හටගන්නවා. ගිනි අඟුර නිසා ගිනි දැල් වෙනවා. ඒක සිදුවෙන ආකාරය තිදම් සංගති පස්සෝ කියන වචනේ පාවිච්චි කරලා අනතුරුව මොහතක සිදුවෙන ක්‍රියාවලියක් වශයෙන් ස්පර්ශයේ පත්වීමෙන් වේදනාවක් වේදනාවට ඇලීමෙන් ගැටීමෙන් තණ්හාවක් ඒ නිසා ඒක චිත්ත අභ්‍යන්තරයට බැස ගන්න ආකාරයක් උගලකට අහු වීමෙන් උපාදානයක් චිත්තාභ්‍යන්තරයට බැස ගැනීම බවත් ජීවිතය තුළ දකින්න නැතුව අවුරුද්දට වතාවක් දකින්න නැතුව අරමුණෙහි ලෝභ වීම, දේශ වීම, මෝහ වීම, මුලා වීම තුළ මේ අවශේෂ නිරෝධය සිදු වෙන බව. එයම මේ මොහොත අවසන් කරන්න තියෙන සතර අනාගතය සඳහා ඵලයක් සඳහා හේතු තැවීම බව. එය ප්‍රමාදයේ බව. අපි තමයි දුකට හේතු තබන්නේ. අනුසීති. අතණ්හා උපාදාන බව තමයි අනුසීති කියන එකෙන් කියන්නේ. අදාළ කරුණු හමු වෙන විට තේන එයින් අන ඔබ දවන තවන්නා වූ රාගගින්න, දේශගින්න, ලෝභගින්න, දේශගින්න, වර්ජරාගින්න, මරණගින්න ආදී ගිනි වලින් එකක් හට ගන්නවා එතන. 11 මහා ගින්නකින් දැනෙනවා කියන්නේ එකපාරට 11න් දැනෙනවා කියන එක දැනෙනවා කියන එක නෙමෙයි. 11න් එකක්. ඉතින් මේ ගිනි වලින් ඔබ ජීවිතේ දැවෙනවද කියලා බලන්න. ඒකමයි දුක. ඒකට හේතුව අවුහෝ වැස්සෝ බාහිර සාධක කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ ඔබ විසින් තබාගත් අර අවශේෂ කළා වූ තණ්හා අනුසයෙන් තමයි ඉඳගෙනක් දෙන්නේ. දුකට. දෙක් ඒ ඒ මොහොතේදී දුක නැතිවීම සඳහා මොකද කරන්න ඕනේ? ඒ තණ්හාව නැති වූ තැන. තණ්හාව නැති වූ තැන කියන්නේ තණ්හා උපාදාන බව වීම නැති වූ තැන. තණ්හා උපාදාන බව නැතිවීම කියන්නේ නිබ්බේධික පඤ්ඤා නැත්තම් නිර්වශේෂයෙන් නිරෝධ වීම. අනාගත ඵලයක් උපදින්න අවශ්‍ය හේතු ඉතුරු නොකිරීමෙන් අවසන් කිරීම. එක වතාවක්ද? එක දවසක්ද? නැහැ. ආරම්භය සිට අවසානයෙන් දක්වා නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් අනාගත ඵලයක් සඳහා චිත්තාභ්‍යන්තරගත හේතු ඉතුරු නොකිරීම දුක නැති වූ තැනයි. අන්න මාර්ගය දැන් මෙන්න මේ කරුණු හතර පිළිබඳව අවබෝධයෙන් ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව ලියන්න කියන්න පාඩම් කරන්න දෙමේ ප්‍රායෝගිකව පංචද්වාරයේ ඔස්සේ උපදින්නා වූ ත්‍රිවිධ විතර්ක වලදී පෙරපුරුදු පරිදි අවශේෂයෙන් නිරෝධ කරන පාරට යන්නේ නැතුව ප්‍රමාදවාදී පාරට නිර්වශේෂයෙන් නිරෝධ කරන්න පුළුවන් නම් ඒ නිබ්බේධික ප්‍රඥා. දැන් එතකොට ඒ ඒ මොහොතේ ගැටෙනකොට එන කාරණය නිසා ඒක තුල තියෙන දේ ඇසෙන් ආවත් කනෙන් ආවත් නාසෙන් ආවත් දිවෙන් ආවත් මනෝද්වාරෙන් ආවත් අවදිව සිටින්නේ නිින්දද නෙමෙයි ඒක තුල තිබෙන්නා වූ පීඩණය තමයි දුක කියලා කියන්නේ. නමුත් තේර සංකජ ගම් කාච්‍යති පදයෙන් පෙන්වන්නේ එයින් ඔබ තැබූ දෙයින් මේක හටගත්තේ. ලෝකෙට මේ වැරදිකාරය. තේන සංකම් ගච්ඡති නම් නොපේන නොතැබීමෙන් ඒ සංකත ධර්මයන් නැත්තම් ගෙනි හටගන්නේ නැහැ. සසරේ කළ වරද වෙනුවට සසරේ කළා වූ මේ වචනෙන් පෙන්වන්නා වූ නිශේෂයෙන්ම කියලා කතා කරන්නේ මේක විශේෂණ කියලා කියන්නේ අවශේෂයෙන් දුක් හටගන්න හේතු තැබීමෙන් අවසන් වෙන එක. ඒකත් හටගෙන අවසන් වීමක් තමයි. නමුත් ඒකෙත් Nirodhe තිබුණාට ඒක අවශේෂ. අන්න අරමුණ තුල පස්ස වේදනා තණ්හා උපාදාන බව කියන්නේ අවශේෂ නිරෝධයට. උපන් දවසේ පටන් නෙවෙයි ටික තව ගියන් පසන් මේ ජීවිතේ පමණක් නෙවෙයි සංසාරේ පුරා මිනිසා විසින් මේ බුදුන් වහන්සේ වදාළ දුක හේතුව නැති උතන මාර්ගය කෙනෙක් පිළිබඳ ඇති නැති ඇති අනවබෝධය නිසාම වුන් දුක හේතුව නැති උතන දුක හේතුව තබනව නැති උතන මාර්ගේ නෑ. තු තබමින් ඉවත් වෙනවා. එසයි මම ඇතැම්මට ওই ප්‍රකාශ කරන්නේ දුක හේතුව ආයත වෙන්නේ පොතක් ජනෙයිට. ආර්ය සත්‍ය වල. අනුගම්‍ය ප්‍රතිපදාවට යන අයට තමයි නැති වූ තැන මාර්ගය. තණ්හාව නැති කිරීම නැති වූ තැන තණ්හාව නැති කරන්න නිරවශේෂයෙන් නිරෝධ කරන්න. අනුපස්සී විහෙරති කියනවා නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් ඒ දුක් උපදින්න හේතුව චිත්තාභ්‍යන්තරයෙන් ඉවත් වී යනතුරුම නැවත නැවතත් ඒ කටයුත්ත කටයුත්ත කරන්න වෙනවා. අන්න දේශනාව වික්ෂුන් වහන්සේ කෙනෙකුට කළ පැහැදිලි කිරීම වුණාට තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීම සමස්ත සමාජය සඳහා දැන් ඔබතුළු මොකද්ද දකින්න ඕන? ඔබ තුළ ජීවිතය තුළ දකින්න නැතුව ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණ තුළ අරමුණේ මුලා වීමෙන් අරමුණට දේ මමත්වයෙන් ගැනීමෙන් අරමුණ කෙරෙහි ලෝභ ද්වේෂ මොහ කිරීමෙන් තමයි මේ නිරෝධයක් තිබියදී නිරෝධයට අවශේෂ කියන වචනයක් අර්ථයෙන් නිරෝධයකටපත් වෙන්න සිද්ධ වෙන්නේ හේතු තැබීමෙන් අවසන් වේ. ඔන්න අපට අපි තුල සිදු වෙන්නා වූ සසරට බැඳෙන ආකාරය මේ මේ පෙරලා දහමෙන් තේරණු කරලා දෙනවා. දැන් මේ පිළිබඳ අවබෝධයේදී ඔබට හොඳ දැක්මක් එන්න ඕන. අර නයිදම් අත්තකතම් බිම්බං නයිදම් පරකතම් ආගම් කියන්නේ මේක තමන් කව මේ තමන් කරපු දුකකුත් නෙමෙයි අනුන් කරපු දුකකුත් නෙමෙයි. හේතුපටිච්ච හේතු එකතු වීමෙන් හට ගන්නවා. හේතු සහ ප්‍රත්‍යය ප්‍රත්‍යබංගාර විරුද්ධති කියලා කියන්නේ හේතුබංගාර විරුද්ධති කියලා කියනවා. ප්‍රත්‍ය මේ සඳහා සක්‍රිය වෙන්න උදව්පකාර වුණාට හේතු නැත්තම් ප්‍රත්‍ය වලට මේ වැඩේ කරන්න බෑ. එවිට මේ ජීවත් වෙන ගමන් බාහිරින් පුද්ගලයෙක් වශයෙන් කරන ක්‍රියාකාරක වික්‍රාමින් මේ අරමුණ තුළ ඇලීමෙන් ගැටීමෙන් අපි මේ සසර හදන අවශේෂ නිරෝධයට පත් වෙලා ඉන්න බව. ඒ Taman හදන ඉදිරියට තියෙන හැම එකක් තපස කාලිනව Tamanට දුක් ගෙන දෙන කාරණයක් වෙන බව. තේරෙනකොට දුක දකින්නවා හේතුව දකින්නවා. හේතුවෙන් දුක් ගෙනත් දෙනවා වරුණාම ලාභාලාභ සබ්දුක් වෙන දාත සංසාවලින් එක ගෙනත් දෙන්නේ නැහැ. එසේනම් මේ තැබීම කියන කතාවක් තියෙනවනේ මේකේ. ගින්නට නම් අලුතෙන් දර, පිදුරු, බවුස්තන ආදී දේවල් එකතු කිරීම. අන්න අපි අතින් මේ මොහොතේ සිදුවෙන මේ වරද නැවත නැවතත් වරදයකට වීම තැබීමට හේතුවක් වෙනවා කවදාවත් නිමාවක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මිනිසා විසින් අනුගමනය කළ ගමන් මඟ ඒක තමයි සංසාර චක්‍රය බවට පත් වෙන්නේ. චක්‍රය, වෘත්තය, රවුමක්. අතීතයෙන් එනවා තබු දෙයක්. අතීතය සහ මල දෙයක් වශයෙන් දකින්න බැරුව ඒක තියෙන දෙයක් වශයෙන් ගන්නවා. එබැවින් වර්තමානයට එකතු කරලා විදවනවා, විඳිනවා. විඳීමේ ඇලීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්තමාන අනාගත ඵලයක් සඳහා හේතු චිත්ත අභ්‍යන්තරය ගත කරන එක තමයි අනුසේති තේන සංකම් ගච්ඡති කියන්නේ. දැන් දැන් නිබ්බේධි ප්‍රඥාව ආරම්භ කරන්න වෙනවා. එකවරක් දෙවරක් දසවරක් තව ආරම්භක ප්‍රතිපදාව සිට අවසානයේ දක්වා. වෙන්න ඕන මොකද්ද කියලා මේකේ තිබෙන්නේ? නිශේෂයෙන්ම බිඳලන නුවණැත්තෙකු. අර අයකින් කියන්න හදන කාරණේ අර මම කියන නිර්වශේෂ කිරීමෙන් අවසන් කරන නුවණැත්තා තමයි නිබ්බේධික පඤ්ඤා. හරි සුන්දර හොඳ පෙළ දහමක් මේ තියෙන්නේ. නමුත් අපිට මේකට ප්‍රායෝගික වෙන්න බැරි වුණා. කොහොමද ඒ ප්‍රායෝගික වෙන්න ඕන? අනේක තමයි වගකීම. අනේක තමයි නැති වූ තැනටපත් වෙන්න ගන්න ඕන මාර්ගය. නැවත නැවතත් එක සැරයක් අරගෙන ඉවර වෙන්නේ නැවත නැවතත් නැවත සැර නැති වූ තැන සහ මාර්ගය ගන්න වෙනවා. මේ සඳහා අපට භාවිතා කළ හැකි මධ්‍යස්ථානයක් තියෙනවා. මධ්‍යස්ථානයේ සාමාන්‍යයෙන් මැද තැන කියන එකනේ. මැද තැන අතීතයට හෝ අනාගතයට අයිති නැහැ. පච්චුප්පන්න. ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් උපන් තැන. ඇසට කනට නාසයට දිවට කයට ආදී කොට ඇති ඒවාට ප්‍රසාද ගෝචර රූප ආලෝක මනසිකාර චක්කු සම්පස්ස කියන මේ ප්‍රත්‍යයන්ගෙන් පත් උපන්දී. මොකද ඒකට කළේ? uppannam kama vitakkan uppannam vyapada vitakkan uppannam vihinsa vitakkan යටතේදී ඒකට වැරදි යතහැරලා දාන්න ඕනේ මේකෙන් දුක් ගෙනත් දෙන්නේ කියලා දුක හේතුව නැතිව තැන දැක්කේ නැහැ. එකතු වීමෙන්ම හදන්නම එකතු වීම බැදෙන්නම පුරුදු කළා. ජන්මයට වඩා පුරුද්ද එතන තියෙනවා. ජන්මයේ හැකියාව හටගත්ත ගමන් නැතන එක. පුරුද්ද ඇල්ල හතරක් හදන එක. පුරුද්ද විතරක් නෙමෙයික වැරද්ද. දැන් ඔබට තේරෙන්න ඕන කොහොම කළොත්ද මේ අවශේෂ වීම සිදු වෙන්නේ කොහොම කළොත්ද? නිර්වශේෂයෙන් Nirodhe සිදු වෙන්නේ. අන්නේ බෙලික පඤ්ඤා. දැන් මේක වර්තමානක ක්‍රියා වර්තමාන මොහොතක ක්‍රියාකාරීත්වයක් නේද? වර්තමාන මොහොත ඇසතුල කනතුල නාසයතුල ක්‍රියාත්මකට එතන ක්‍රියාකාරීත්වයක් නේද? කවදාවත් ඒක අනාගතයට එන්නේ නැත්නම් නෙමෙයි අතීතේ තනක් නෙවෙයි නේද? දැන් අනුගමනයේ ප්‍රතිපදාව කොහොමද? නිර්වශේෂයෙන් බිඳලාන්ත දුක්කට ගන්න හේතු නොතැබීමෙන් අවසන් කරන්න. සමහරට ඒක වෙන්න බැරිද අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය බලනවා කියන්නේ. එතකොට දුක් හටගන්න හේතු තැබීමෙන් අවසන් කරන එක අවශේෂයෙන් නිරෝධය තිබ්බ්‍යධික ප්‍රඥා නොවන එක කියන්නේ ඒක නේද? දැන් මේ පිළිබඳ ගැඹුරු දර්ශනයකින් විමර්ශනකින් අනුගමනය කිරීමකින් තොරව ඔබට ඒ කියා දුන්න ශාස්ත්‍රය ශාස්ත්‍රවරයා අනුගමනය කරමින් අනුකරණය කරමින් මල් පහන් පිළීමකින් පොද පූජා පැවැත්වීමෙන් ගරු කිරීමකින් එහෙම මේක පෑදෙයිද? අනෙමයි අපි මේ කෙල දහම අමතක වලට ධමය ධමමින් ඊට මෙහා ප්‍රාථමික වූ ආගමික සංස්ථාවක් ගොඩනගමින් අදාළ බෙහෙත මග කියා දුන්න පුද්ගලයාට වඳින පුදන දේ ඉස්මතු කරගත්තා වූ මූලිකත්ව දුන්නා වූ ආගමක් හදාගෙන ඉන්නේ. එහෙමයි සමාජයේ නිබ්බේධික පඤ්ඤා ප්‍රතිපදාව අමතක වෙලා ගියේ. අන්න මේ කරුණු පැහැදිලි වන විට ඒ කරුණු පැහැදිලි කිරීමේ අනුගමනීය ප්‍රතිපදාව කියන එකට භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසක හෝ උපාසිකා කියලා වෙනම ප්‍රවේදයකුත් නැහැ අයිතිවාසිකම් නැහැ කියන එකකුත් නැහැ සීල සූත්‍රයෙන් ප්‍රකාශ කරන දෙය ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි මෙතන තියෙන ගැටලුව. සීල සූත්‍රයෙන් ප්‍රධාන කරන ලබන්නේ අර තේන එයින් එන එක තමයි ඉමේ පංච උපාදානස්කන්ධය මෙම හටගත්ත පංච උපාදානස්කන්ධය. අන්න ඒකේ තමයි අර රාග දේශ මොහ ජරා ව්‍යාධි ශෝක දුක් තිබිලා ඒ දුක් නිසා ඉන් මිදෙන්න ප්‍රතික්‍රියා දක්වලද ඔබ පෙළඹවන්නේ. ඔබේ කය වචන එතකොට මනසාචේ පදුට්ඨේන විසින් මෙහෙවන තැනටපත් වෙනවා. දැන් මෙයාට එන්න එපා කියලාත් නෑ. මෙයා එනාට තමයි අනමකුත් කියලා තියෙන උප්පන්නම් කාමිතක්කම් උප්පන්නම් ව්‍යාපාදිතක්කම් උප්පන්නම් විහිංසාවිතක්කම් කියලා. නමුත් නිබ්බේධකයේ තියෙනවා එතන. එතන එකතු වීමක් තියෙනවා එකතු නොවීමක් තියෙනවා. එකතු වීම තිබෙනවා පෘථග්ජන පුද්ගලෙක් වශයෙන්. ආපු ගමන් ඒකට රැවටි මුලාවි ප්‍රතික්‍රියා දක්වන්න යාම තුළ ඒ ඒ දුක කියන එක පිළි අර ගන්නවා. බැහැර කරන්නේ අවසන් කරන්නේ යලි හට හට නොගන්න හේතු නැතව අවසන් කිරීම වෙනුවට අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරති නානබංග ගවේති කියන කාරණාවට අදාළ කාර්යය කරනවා. දැන් දැන් ආවා එකතු වුණා. එකතු වුණා නම් වර්තමානයේ හර අනාගතයට ලැබුවා දැන් මඤ්ඤමානෝකෝ බික්කෝ බද්ද මාර්ස පමාද විහාරි දැන් දුකට හේතු තබනවා. දැන් ආයෙත් නිබ්බේධික පඤ්ඤා නෙවෙයි. පරණපාර පරණ පාරේ ගියොත් තබා හේතු ස්වභාව සම්මන බැවින් පරණ පාරේ නොයන්ට මේ උගන්වන්නේ. අනේක තමයි මේ ඔබ විසින් අවදි වූ තැන් පටන් නින්දට යනතුරු සොකේ යහපත් කාර්යයන් බැහැර නොකරමින් ඒවා තුල සැඟවී සිටින්න ආව මේ ත්‍රිවිධ විතර්කයේදී එය ඒ ත්‍රිවිධ විතර්කයෙන් එකක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ අතීත හේතුක ඵලයක්. අපට ඒකට එකතු නොවෙන්න පුළුවන් නම් අතීත හේතුව පාදක කොට වර්තමානයේ ඵලයකුත් වර්තමාන හේතුවකුත් හටගන්නේ නැහැ. අනාගතයක් උපදින්න හේතුවට හටගන්නේ නැහැ. අන්න ඒ ක්‍රියාකලාපයේ සමස්තයක් වශයෙන් කියනවා නිබ්බේධික පරියාය. අතන පෙන්නනවා නිශේෂයෙන් බිඳලාද නැත්නම් අවශේෂයෙන් බිඳලා නේක කෙලස් මේක වෙනවා නිර්වශේෂයෙන් බිඳලා වීම නිර්වශේෂ හේතු ඉදිරියට නොතැබීමෙන් අවසන් කිරීම අන්න නිබ්බේධික පඤ්ඤාව. කොහොමද පෙන්වලා තිබෙන්නේ? පෙළ දහම. ඇසේ කනේ නාසයේ දිවේ කයේ පංච උපාදාන ස්කන්ධය හට ගන්න මතු තින්නා සංගති පස්සෝ. ඒ පංච උපාදාන ස්කන්ධ හටගත්තා. පරණපාර අසුරගසනකින් බාර අරගෙන එකතු වෙලා වර්තමානයේ හරහා අනාගතයට තැබුවා. නිබ්බේධික ප්‍රඥාවේදී අන්න සතිමත් වෙන්න වෙනවා හටගත්තට කමක් නෑ ඒක තුල තියෙන දුක ඉවසන්න ඕන දරා ගන්න ඕන මම හොඳ වැඩක් කරන්නම් කියලා ඒක බාරරම් ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් ආයෙත් අනාගතය හදනවා එකතු නොවුනොත් පස්සපච්ච ආවේදන අහිමි වෙනවා අරමුණත පස්සපච්ච ආවේදන වෙනකොට පස්ස නිරෝධ වේදනා නිරෝධා වෙනවා පස්ස නිරෝධා වේදනා නිරෝධා පෙලක් විනාඩි ගණනක පෙලක් යනවනේ අසුරු ගසනකින් වේදනාව නැති විතර තණ්හාවක් නැහැ තණ්හාවක් උපාදානයක් නැහැ උපාදානට බයක් බයක් නැහැ එතකොට ලැබුවද නැහැ පස්සෙන්ම නිවර්ණා වේදනා තණ්හාව උපාදාන බෑ නැත්නම් අවශේෂ නිරෝධය දැන් සිද්ධ වුනේ නිබ්බේධික පරියායද නිරවශේෂේ නිශේෂයෙන් විඳහවලයි ඔබට පේනවද සතර හදන මධ්‍යස්ථානය? පෘථග්ජන පුද්ගලයාගේ. ඔබට පේනවද ආරි පුද්ගලයා සතර කඩන මධ්‍යස්ථානයේ ඒම බව? නැවත නැවතත් නැවත නැවතත් මේ අවස්ථාව උදා වෙන බැවින් සංගවක් තබාගත නොහැකි අතීතයක් මුල් කොටගෙන මේ ත්‍රිවිධ විතර්ක වර්තමානයට පහළ වෙන බැවින් ඒ වදයක් කොට ගන්න පුරුද්ද වෙනකොට ඒ නිදහස් වෙන මාවතක් බවට පත් කරගන්න ඔබට අවබෝධයක් තියෙන්න වෙනවා. පෘථග්ජනයාට ඒක වදයක්. ඒකේ දුකට කැමති නැස්සම අගහැරලා ඉන්න හදනවා. මේක ඇවිදින් ඉවර වෙන්න ඕන. ඒ නිසා මගහැර සිටීම වෙනකොට ඇවිදින් ඉවර වෙන්න සහ අනාගතයට නැතවීමෙන් ඉවර වෙන එක නිබ්බේතික පඤ්ඤා කියලා කියනවා. නැවත නැවතත් බලන එකට අනුපස්සී විහෙරති කියලා කියනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් බැලුවම කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ තමයි මේ තුන තියෙන්නේ. මම හිතන්නේ වෙනත් භාවනාවක් ඕන වෙන්නේ අය. භාවනා හොයන්න ඕනේ මේක තමයි වඩන්න තියෙන දේ. අනුගාමී ප්‍රතිපදාව. එදයින් මේ බහුසුත සූත්‍රය තුළ පවතිනා වූ නිබ්බේධික පරියාය, ධම්ම පරියාය. හරි සුන්දර දෙයක්. අපිට මේක ප්‍රායෝගික වුණේ නැහැ කවදාවත් පෘථග්ජන පුද්ගලයෙකුට. සිහිය නැතුව එකතු වෙලා විතර්ක වලින් අනාගත හදන නිබ්බේධික පරියාය තමයි පාවිච්චි වුණේ. දැන් වීරියෙන් යුක්තව මේ මොහොත මෙතන මෙහෙම කරන්න පුළුවන් නම් සතර හදන එක නවත්තන්න පුළුවන්. එතකොට ඒකට එන එකේ දුක දකින්නවා ඒක අතීත හේතුවක් වශයෙන් දක්වන උකට හේතුව ඒක ලැබුවේ නැත්නම් ආයහට ගන්න එකට දකින්නවා. ඒ නිසා නැවත නැවතත් අනුපස්සී විරති බලමින් වාසය කරනවා නිර්වශේෂයෙන් අර තණ්හා පස්ස නැත්තම් වේදනා නැහැ වේදනා නැත්තම් තණ්හා නැහැ තණ්හා නැත්තම් උපාදාන නැහැ උපාදාන නැත්තම් භව නැහැ දැන් ඒක පස්ස නිරෝධයෙන් එහා පැත්තට ඔක්කොම එතකොට නිරවශේෂයෙන් නිරෝධ වුණා. වර්තමාන ස්කන්ධ පංචකේ නැමැති භවනා මධ්‍යස්ථානයේ සතිමත් වෙලා එකතු නොවීමෙන් විදසුන් වඩනවා. ඒක අලුත් වැඩක්. මොකද එකතු වීමෙන් පැවැත්වීමෙන් සතරට පාර හැදෙන නිසා භව ගමන හැදෙන නිසා දුකට හේතුව රැස් දුක හේතුව රැස් වූ තැන දුකට හේතුව නැති වූ තැන නැති වූ තැන සහ පාරේ යනවා කවදාවත් ඒක නිමානවන බව දන්නා නිසා දැන් මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න වෙනවා ආරබත දැන් නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් Tamange කටයුතු කර ගන්නවා ඉවත් වෙන තුරු ඉන්නත් ඕන, ආහාර ගන්නත් ඕන, ඇඳුම් පැළඳුම් ගන්නත් ඕන. ඒවා බාධාවක් නැහැ. ඒවා තුළම සැඟවුණ සර්පයා ඒවත් නිසාම ගත්ත මේ තණ්හා කියන කතාවට අදාළ ත්‍රිවිධ විතරකය එනවා. තිනතුරු වෙනවා. තිනතුරු හදන්න වෙනවා. නැතිදාට හදන්න දෙයක් තියනවාද? සංගවා ඉවර වෙයිද? ඇවිදින් එකතු නොවීමෙන් ඉවර වෙයිද කියන එක ප්‍රායෝගිකව හිතලා බලන්න. මේකේ සාමාන්‍යයෙන් මේක වර්තාවක් දේවතාවක් තුන් වතාවක් වෙනකොට දැනෙන්නා වූ සැහැල්ලුවක් තියෙනවා පස්සද්ධියක්. එතකොට ඉක්මන් වෙනවා, විරේ කරනවා. එතෙන්ටපත් වෙන්න ඉතා ඉක්මනින් ඕන වෙනවා එතකොට. ඉන්න සතාව තථාගතයන් වහන්සේ දවස් හතක් කරලා උත්පත් වෙන්න පුළුවන් කියලා වදාළේ. අවුරුදු හතක සීමාත් කළේ. මම හිතන්නේ ඔය ආත්මහත්ය කතන්දරේම තරත්න සූත්‍රය ඇස්සේ ගලපපු වෙනත් කාරණාද මන් දන්නේ මේක තේරුම් ගත්ත පුද්ගලයාට අවුරුදු 7ක් පුරමේකදී හදන්න පුළුවන්. නමුත් අපිට හදන්න බැරි නිසා තමයි අවුරුදු 7යි ආත්ම 7යි ඔක්කොම පැත්තකින් තියලා අපිට කියන්නේ මට නෙමෙයි අනාගත බුදුහාමුදුරුවෝ හදන පාර දෙනතුරු අපි වහව බුද්ධාගමත් තුළ ජීවත් වෙන්නේ. නිබ්බේධික පරියායයක් ඇත්තෙම නෑ අපිට. ඒවා අනිකුත් ශාස්ත්‍ර ශාස්ත්‍රීය ඉගැන්වීම් හා සමානව ඉගැන්වීම් වලට අරගෙන ලියන කියන කතා කරන එකක් කරුණාම ප්‍රතිඵල රහිත එකක්. ප්‍රායෝගික ප්‍රතිපදාවක් රහිත එකක් බවට පත් වෙනවා. මේක තමයි අසරණ භාවය. බස් බෞද්ධයා ඔය පාරේ ඉන්න අසරණයා නෙවෙයි අසරණ භාවය. සරණක් නැහැ. බණක් තියෙනවා, පොතුක් තියෙනවා, පොජන ස්ථානක් තියෙනවා, වැඳුම් පෙදනක් තියෙනවා, බෞද්ධකමකුත් තියෙනවා, ආගමික ලේබල් එකකුත් තියෙනවා, සරණක් නැහැ. අසරණ. අසරණ හරි අබුද්ධෝත්පාදයට. බුදුන් වහන්සේ අසරණ සරණනේ. ඒක අපට අසරණ සරණ මාවත ගන්න බැරි වුණේ ඇයි? මේ Taman පිළිබඳව Taman ගාව සිදුවෙනා මේ ක්‍රියාදාමයේ පිළිබඳව සමීක්ෂණයක් කරගන්න. නුවණසක් වර්ධනය නොවුන එක. මේ මොහොතක් පාසා සිදුවෙන වරදක් වශයෙන් දකින්න නැතුව ජීවිතයක් වශයෙන් බලන්න පුරුදු වෙන එක. ජීවිතයක් එකක් වශයෙන් බලන්නේ නැතුව මොහොතින් මොහොත ජීවත් වෙන ප්‍රතිපදාවට ආවම ඒ මොහොතේ ඒ මොහොතේ අන්න ඒ ඒ මොහොතේ ඒ ඒ පංච උපාදානස්කන්ධේ දුක දැකලා හිත දැකලා නැතිව දැකලා මාර්ගේ මොහොතක් පාසා යනවා නොතත් පාසා නිරවශේෂයෙන් නිරෝධය වැඩි දියුණු වෙනවා බලන්න බලන්න. එතකොට තිබෙනතුරු වෙයි නැතිදාට නැතිදාට තේරෙවි බාහිරට ගැටෙනවට දුක නැති බව. එතකොට තේරෙවි කීනා જાති හට නැවත හට ගැනීම නැති වුණා බඹසර වැසීම නිමා වුණා උදිතම් බ්‍රහ්මචර්යා කතා කරණියන් කළ යුත්තේ ඉවරයි නපරං හිතත් ඇති වෙනස් කරන්න දෙයක් නැහැ. ඒ තමයි මහා නිවන කියලා. ඔය පොතේ තියෙන්නේ ඒ පෙළ ඔබ වෙනුවෙන් සක්‍රිය වුණ දවසට ඔබ ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක්. ඔබ බුදුන් වෙත යන පාරේ යන කෙනෙක්. සංසාරයට යන පාරට මේ. අදාළ කරුණු තේරුම් ගැනීමට අවධානය යොමු කරන්න. තේරුම් ගත්තෙන් පස්සේ අන්න දැන් අර ආරබත නික්මත යුඤ්‍යති කියන කතාව. තමයි මූලික කරුණු තේරුම් ගත්තෙන් පස්සේ මේක කරනවා නම් බුදුන් වහන්සේ වදාළ යෝනිසෝ මානසිකාරය ධම්මානුදම් ප්‍රතිපදාවයි නැවත නැවතත් ඔබ භාවිතා කරනවා. මේක නේද කරන්න තියෙන කාරණාව වැටහෙනකොට ධම්මැස පෑදීම කියලා කියනවා. ධම්මස පාදා ගැනීමෙන් අනුගමී ප්‍රතිපදාවත් ලබාගත් ජීවිතයේ උපරිම ප්‍රයෝජන ලබා ගන්නට. බුදුදහමෙන් ලබා ගන්නා උපරිම ප්‍රයෝජන හෙවත් සැනසීම කරා ළඟා වෙන්නට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිස්සේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිස්සනේ ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරලා වෙනවා. මෙමු ඔබටත් මේ නිවන් මඟ හෙළි කරගන්න මෙම අනුගමන ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න ලැබේවායි අපිට ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි.